අප්පසුතෝ සුතේන උපපන්නෝ බහුසුතෝ සුතේන අනුපපන්නෝ බහුසුතෝ සුතේන උපපන්නෝති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ කොට්ටාව බෝගහවිල පාරේ පදිංචි රෝහණ බණ්ඩාර මහත්මයා සහ ජයන්ති බණ්ඩාර මහත්මිය සමග නිසංසලා කසුන්දිකා ජයමිහිරි යන දියණිවරුන්ද ශ්‍රන්ත ඇලෙක්ස් චන්දන යන පුතණුවරුන් සහ මුණුබුරු මිනිබිරියන් විසින් පින්කමේ අරමුණ හැටියට දක්වලා තියෙන්නේ රෝහණ බණ්ඩාර මහත්මයා සහ ජයන්ති බණ්ඩාර මහත්මියගේ දෙපාර්ශ්වයේ මිය පරලෝ යන්නට යෙදුණු දෙමව්පියන්ට සහ සිල්මෑණියන්ටත් ඒ වගේම අවශේෂ සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් පුණ්‍යානුමෝදනා කිරීම ඒ වගේම සුජීවත්ව සිටින දූ දරුවන්ටත් මොනුබුරු මිනිබිරියන්ටත් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම දේශකයන්න් වහන්සේ ඇතුළු ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඒ පින්තුන් විසින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කළේ නවාංග ශාස්ත්‍රෝ ශාසනය සහ විද්‍යාචරණය පිළිබඳව පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේහි සඳහන් වෙන අපස්සුත සූත්‍රයේහි දැක්වෙන දේශනා පාඩයක්. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චත්තාරෝ මේ භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මේ මහණෙනි මේ ලෝකයේහි පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමාන වෙනවා කතමේ චත්තාරෝ කවුද හතර දෙනා අපස්සුතෝ සුතේන අනුපපන්නෝ පළමු පුද්ගලයා තමයි අපස්සුතෝ සුතේන අනුපපන්නෝ ධර්මයේ පිළිබඳව බහුශ්‍රත භාවයක් නැහැ බොහොම අල්පශ්‍රත භාවයක් තියෙන්නේ ඒ වගේම ඒ දන්නා දේ මනවින් පුහුණු කරන්නේ නැහැ ඒ තමයි පළමු පුද්ගලයා දෙවැනි පුද්ගලයා තමයි අපස්සුතෝ සුතේන උපපන්නෝ. දෙවැනි තැනැත්තා බහුශ්‍රත භාවයක් නැහැ ඒ තැනැත්තාට බොහොම අල්පශ්‍රත භාවයක් තියෙන්නේ. හැබැයි ඒ දන්නා දේ අනුව තමන්ගේ ජීවිතේ හැඩගස්වා ගන්නට උත්සාහ කරනවා. තුන්වෙනි පුද්ගලයා තමයි බහුසුතෝ සුතේන අනුපපන්නෝ. තුන්වෙනි පුද්ගලයා බහුශ්‍රත භාවයේ තියෙනවා. නමුත් තමන් දන්නා ධර්මයට අනුව පිළිපදෙමින් තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නෙ නැහැ. හතරවෙනි පුද්ගලයා බහුසුතෝ සුතේන උපපන්නෝ. ඒ තනත්තාට බහුසුත භාවයක් තියෙනවා. තමන් දන්නා දහම් කරුණු වලට අනුව ජීවිතය හැඩගස්වා ගන්නටත් උත්සාහවත් වෙනවා. මෙන්න මේ විදිහට ලෝකයේ පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ දේශනාව මූලික කොටගෙනයි අද ධර්ම දේශනාව සිද්ධ කරන්නේ නවාංග ශාස්ත්‍රෝ ශාසනය සහ විද්‍යාචරණය පිළිබඳව පැහැදිලි කරමින්. මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කතංච භික්කවේ පුද්ගලෝ අපස්සුතෝ හෝති සුතේන අනුපපන්නෝ මහණෙනි කවරාකාරයෙන්ද පුද්ගලයෙක් අල්පශ්‍රුත වෙලා ඒ ශ්‍රුතෙන් අනුපපන් තැනැත්තෙක් බවට පත් වෙන්නේ. මෙතන එතකොට වචන දෙකක් කියවෙනවා අපස්සුත සහ සුතේන අනුපපන්න. ඊළඟ පුද්ගලයා අපස්සුත සුතේන උපපන්න. තුන්වෙනි පුද්ගලයා බහොස්සුත සුතේන අනුපපන්න. හතරවෙනි පුද්ගලයා බහොස්සුත සුතේන උපපන්න. එතකොට මේ පුද්ගලය හතර දෙනාම ගත්තහම වචන හතරක් අපට පැහැදිලි කරගන්නට ඕන අපස්සුත සහ බහුස්සුත කියන මේ වචන දෙක සහ සුතේන අනුපපන්න සුතේන උපපන්න. එතකොට අල්පස්සුත සහ බහුස්සුත කියන වචන දෙක ඔබ අප කාටත් අහලා පළපුරුදුයි. අල්පස්සුත භාවය කියන්නේ මොකක්ද බහුස්සුත භාවය කියන්නේ මොකක්ද කියලා මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉද බික්කවේ ඒකච්චස්ස පුද්ගලස්ස අප්පකං සුතං හෝති සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාතා උදානං ඉති උත්තකං ජාතකං අභූත ධම්මං වේදල්ලා මහණෙනි යම්කිසි පුද්ගලයෙක් මේ නවාංග ශාස්ත්‍රු ශාසනය පිළිබඳව අල්පශ්‍රුතයෙක් නම් ඒ කියන්නේ බොහෝ ඇසූ පිරූතෙන් නැහැ බොහොම සල්පයයි අහලා තියෙන්නේ මොනවා සම්බන්ධවද තථාගත දේශනාව සම්බන්ධව ඒ කෙබඳු දේශනාවක්ද කියලා මෙහිදී තථාගතයන් වහන්සේ දක්වන්නේ අංග 9කින් යුක්ත වූ ශාස්ත්‍රෝ ශාසනය. දැන් අද ධර්ම දේශනාවෙන් දායක පින්නතුන් අපට ආරාධනා කළෙත් මේ නවාංග ශාස්ත්‍රෝ ශාසනයත් පැහැදිලි කරමින් විද්‍යාචරණය පිළිබඳව පැහැදිලි කර දෙන හැටියට. එතකොට නවාංග ශාස්ත්‍රෝ ශාසනයයි කියලා කියන්නේ ශාසනය කියලා කියන්නේ අනුශාසනය. එතකොට ශාස්ත්‍රෝ ශාසනය කියලා කියන්නේ ශාස්ත්‍රෝන් වහන්සේගේ අනුශාසනය. එහෙම නැත්නම් අපේ සුපුරුදු වචනයෙන් කියනවා නම් බුද්ධ ශාසනය. සබ්බපාපස් අකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන ශාසනං. එතකොට ඒ සියලු බුදුවරුන්ගේ අනුශාසනාව හැටියට මේ ගාථාව අපි කොයි කවුරුත් අහලා තියෙනවා. එතකොට මේ බුද්ධ ශාසනය කියන එකම තමයි මෙතන ශාස්ත්‍රූ ශාසනය කියලා කියන්නේ. ශාස්ත්‍රූ කියලා කියන්නේ මෙතන තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ ශාසනය කියන්නේ පණිවිඩය අනුශාසනය තමයි ශාස්ත්‍රූ ශාසනය හැටියට හඳුන්වන්නේ. මේ ශාස්ත්‍රූ ශාසනය හෙවත් බුද්ධ වචනය එක් එක් තැන්වල එක් එක් ආකාරයකින් බෙදා දක්වලා තියෙනවා. ඇතම් තැනක රස වශයෙන් ඒක විදක් මේ තථාගතයන් වහන්සේ දේශනා කරන සමස්ත බුද්ධ දේශනාවේ කියන්නේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණු තැන් පටන් පිරිනිවන් මංචකයේ දක්වාම පළමු පළමු බුද්ධ වචනය තමයි අනේක ಜಾති සංසාරං කියන මේ උදාන වාක්‍ය. අවසන් බුද්ධ වචනය තමයි හඳ දානි භික්කවේ ආමන්තයාමි වෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේ. එතකොට ඒ භික්ෂුන් වහන්සේලාට කරන අවවාදය. එතකොට ඔය බුද්ධත්වයේදී උදාන වාක්‍ය ප්‍රකාශ කිරීමේ ඉඳලා පරිණිරවාණ මංචකයේදී භික්ෂූන්ට අන්තිම බුද්ධාවාදයේ කරන තැන දක්වා වසර 45ක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට දෙවියන්ට බ්‍රහ්මයින්ට අවශේෂ අමනුෂ්‍යාදීන්ට මේ සියලු දෙනාටම දේශනා කරන ලද සමස්ත බුද්ධ වචනය සමස්ත බුද්ධ දේශනාව හඳුන්වනවා තථාගත ශාසනය හැටියට. එහෙම නැත්නම් බුද්ධ ශාසනය, බුදුරජාණන් වහන්සේගේ දේශනය, අනුශාසනය හැටියට ඔය සමස්තයම හඳුන්වනවා. එතකොට මේ සමස්ත බුද්ධ දේශනාවෙම එක රසයක් පවතිනවා. මොකද්ද ඒක රසය? විමුක්ති රසය. තථාගතයන් වහන්සේ කවර තැනක කවර ආකාරයේ ධර්ම දේශනාවක් කළා වුණත් ඒ දේශනාවන්ගේ අවසාන පරමාර්ථය තමයි අවසාන ඉලක්කය තමයි සත්වයා විමුක්තියට යොමු කිරීම. ඒ කියන්නේ අවිද්‍යා තෘෂ්ණා මුල් කොට ඇති සියලු කෙලෙස් ධර්ම ප්‍රහාණය කරලා ක්ලේශයන්ගෙන් මිදෙන තැනට ක්ලේශ පරිණිරවාණයට ස්කන්ධ පරිණිරවාණයට පුද්ගලයන් පමුණුවන්න විමුක්තියට පමුණුවන්න තමයි ඒ සියලු බුද්ධ දේශනාවන් පෙළ ගැහෙන්නේ. එතකොට මේ දේශනාවන් අතර ඇතැම් තැනක කෙලින්ම ඍජුවම නිවන සම්බන්ධව කරපු දේශනා තියෙනවා. සමහර තැන්වල එහෙම ඍජුවම ඒ දේශනාව කරලා නැහැ. දැන් මංගල සූත්‍රය වගේ ගත්තහම මේ ලෝක වශයෙන් දියුණු වෙන්නට අවශ්‍ය බොහෝ කාරණා තියෙනවා. සාංශාරික වශයෙන් භව ගමන සුවපත් කරගන්නට අවශ්‍ය කාරණා තියෙනවා. ඒ වගේම නිවනට අවශ්‍ය කාරණා තියෙනවා. සිගාලෝවාද සූත්‍රය ගත්තහම මේ ලෝක වශයෙන් සමාජයක් හැටියට හොඳින් පවතින්නට අවශ්‍ය කාරණා තමයි බහුලව තියෙන්නේ. ඊළඟට ව්‍යග්ගපජ්ජ සූත්‍රය ගත්තාම මේ ලෝක වශයෙන් සුවපත්ව ජීවත් වෙන්නටත් පරලෝක සුවපත් කරගන්නටත් නිවන සඳහා උපකාරක වෙන දේශනා. පොසොල් රජුරවන්ට දේශනා කරපු දේශනා වගේ ගත්තාම රාජ්‍ය පාලනය පිළිබඳව ඒ වගේම නිරෝගීකම පිළිබඳව මේ ආදී නොඑක් කාරණා තියෙනවා. එතකොට මේවා බැලුවහම ඍජුවම කෙලස් නැසීම පිළිබඳව දේශනා කළ දේශනා නොවේයි වගේ පෙනුණා වුණාට ඒ සමස්ත දේශනාවන්ගේ අවසන් ඉලක්කය සත්වයා කායික වශයෙන් නිරෝගී කරලා මානසික වශයෙන් සමබර කරලා නිරෝගී කරලා ආධ්‍යාත්මික වශයෙන් අවබෝධය ජනිත කරලා විමුක්තිය වෙත යොමු කිරීම තමයි මේ සියලුම දේශනාවල මූලික පරමාර්ථය. ඒ නිසා තථාගතයන් වහන්සේගේ දේශනාව එහෙම නැත්නම් සම්බුද්ධ අනුශාසනාව තථාගත ශාසනය රස වශයෙන් ඒක විධං එකම රසයකින් යුක්තයි ඒ තමයි විමුක්ති රසය කෙලස් ප්‍රහාණය කිරීමේ රසය ඒ ඉලක්කය ඇතුව තමයි තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ එතකොට බුද්ධත්වයටපත් වුණු තැන ඉඳලා පරිණිරවාණ මංචකයේ දක්වාම තථාගතයන් වහන්සේගේ සමස්ත දේශනාව අපට හඳුනා ගන්නට පුළුවන් එකම දේශනාවක් හැටියට ඒකම දේශනාවක් කියලා අදහස් කරන්නේ කුමක් නිසාද? ඒ සමස්ත දේශනාවම විමුක්තිය ඉලක්ක කොට දේශනා කරන ලද්දක් නිසා. ඒ විදිහට සමස්ත ශාසනයම ඒකමිතිකව හඳුන්වලා තියෙනවා. ඊළඟට තව තැනක සමස්ත බුද්ධ වචනයම දෙආකාරයකින් දක්වලා තියෙනවා. ධම්ම විනය වශයෙන් දුවිදං එතකොට බුද්ධත්වයේදී දේශනා කළ උදාන වාක්‍යයේ පටන් පරිනිර්වාණ මංචකයේදී දේශනා කළ අවසන් බුද්ධ වචනේ තෙක් තථාගතයන් වහන්සේ වසර 45ක් මුළුල්ලෙම දේශනා කළ සමස්ත දේශනා ඇතැම් තැනක ධර්ම විනය වශයෙන් කොටස් දෙකකට බෙදලා තියෙනවා. එතකොට විනය කියලා කියන්නේ රාග විනය, දෝෂ විනය, මෝහ විනය. රාග, ద్వේෂ, මෝහ දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාළ පෙන්වා වදාළ විනය ප්‍රඥප්ති සහ ඒ පිළිබඳ මාර්ගෝපදේශ තමයි විනය කියලා කියන්නේ. එතකොට ධම්ම කියලා කියන්නේ මේ විශ්ව ධර්ම න්‍යාය පටිච්ච සමුප්පාද වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් පැහැදිලි කරමින් ඊළඟට ඒ රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කිරීම සඳහා අවශ්‍ය ගමන් මඟ චතුරාර්ය සත්‍ය වශයෙන් පැහැදිලි කරන සමස්ත දේශනාවන් ධම්ම කියලා වෙන් කරලා තියෙනවා. එතකොට ওই විදිහට තථාගතයන් වහන්සේගේ සමස්ත බුද්ධානුශාසනාව කොටස් දෙකකට බෙදලා දක්වනවා ධර්ම විනය වශයෙන්. එහෙමනම් අපිට සමස්ත බුද්ධ වචනය එක් ආකාරයකින් හඳුනා ගන්නත් පුළුවන් රස වශයෙන්, ඒ වගේම දෙආකාරයකින් හඳුනා ගන්නටත් පුළුවන් ධර්ම විනය වශයෙන්. ඊළඟට පිටක වශයෙන් ත්‍රිවිධං පිටක වශයෙන් තුන් කොටසකට බෙදලා දක්වලා තියෙනවා බුද්ධ වචනේ බුදුරජාණන් වහන්සේ 540 වසක් මුළුල්ලෙහිම දේශනා කළ සමස්ත බුද්ධ දේශනාව සූත්‍ර විනය අභිධර්ම වශයෙන් කොටස් තුනකට බෙදලා තියෙනවා එතකොට මේ සූත්‍ර විනය අභිධර්ම වශයෙන් කොටස් තුනකට බෙදුවේ තථාගතයන් වහන්සේ පරිනිර්වාණයටපත් වුණාට පස්සේ උන්වහන්සේ නොඑක් තැන දේශනා කළ සමස්ත බුද්ධ වචනය භික්ෂුන් වහන්සේලා මහරහතන් වහන්සේලා එකට ඒකරාශී වෙලා ඒ බුද්ධ වචනය විනාශ වෙන්නට නොදී විසිරී යන්නට නොදී ඒ සමස්ත බුද්ධ දේශනාවම එක්රැස් කරලා ඒක වෙන්වෙන් කරලා බඳුන් තුනකට වෙන් කළා. එහෙම නැත්නම් කොටස් තුනකට වෙන් කළා. සූත්‍ර, විනය, අභිධර්ම. තර සූත්‍ර හැටියට එහි වෙන් කරලා තියෙන්නේ යම් කෙනෙක් විසින් විමසලා හෝ බුදුරජාණන් වහන්සේගේම අදහසක් හැටියට හෝ මතුණු කාරණා මත හෝ තථාගතයන් වහන්සේ විසින් මිනිසුන්ට දෙවියන්ට බ්‍රහ්මයින්ට අවශේෂ අමනුෂ්‍යාදීන්ට මේ කවුරුන් හෝ මුල් කොටගෙන සරල උපමා උදාහරණ ඇතිව ලෝක ව්‍යවහාරය භාවිතයට ගනිමින් දේශනා කරන ලද සම්මුති දේශනා. ඒ සම්මුති දේශනා ටික තමයි සූත්‍ර කියලා වෙන් කරලා තියෙන්නේ එතන. ඊළඟට පරමාර්ථ දේශනා ටික වෙන් කරලා අභිධර්ම කියලා වෙනම පිටකයක් හැටියට වෙනම කොටසක් හැටියට වෙන් කරලා තියෙනවා. පරමාර්ථ දේශනා කියලා කියන්නේ මේ සමස්ත ලෝක ධර්මතාවය පැහැදිලි කරගන්නකොට අර සම්මුතියෙන් ඔබ්බට ගිහිල්ලා පරමාර්ථමය වශයෙන් පරමාර්ථ කියලා එතන හඳුන්වන්නේ මේ ලෝකයේ අපි සම්මත වශයෙන් සත්වෝය පුද්ගලයෝය මමය මවය පියාය දරුවාය ගහකොළය ගේදොරය ආදී වශයෙන් හඳුනාගෙන ඉන්න මේ සම්මුති වශයෙන් හඳුනාගෙන ඉන්න සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාම රූප වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් ඊළඟට ඒ නාම රූප බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා නැවත නොබෙදිය හැකි ඊටාම සූක්ෂම தത്വයට බෙදුවාම ඒ අවසානයේට ඉතුරු වෙන අර්ථය තමයි පරමාර්ථ කියලා හඳුන්වන්නේ. දැන් බටහිර භෞතික විද්‍යාවට අනුව එය එක්තරා කාලයක් ප්‍රකාශ කළානේ එහෙම මේ භෞතික දේවල් බෙදලා බෙදලා අන්තිමට ඉතුරු වෙන කුඩාම අංශුව තමයි පරමාණුව කියලා. එතකොට ඒක පරමාණුව කියලා කිව්වේ අවසානයේට ලැබෙන අංශුව කියන අදහසයි. එතකොට දැන් ඒ අය විවිධ පරේෂණ කරලා කියනවා ඒ පරමාණුව තුලත් තව උපපරමාණුක අංශුන් බොහොමයක් තියෙනවා කියනවා. එතකොට මූලික වශයෙන් හඳුනාගත්තා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වශයෙන් එහි කොටස් තියෙනවා කියලා. එතකොට ඉලෙක්ට්‍රෝන ගත්තාම ඒවායේ ක්‍රියාකාරීත්වය බැලුවෙන් පස්සේ අද ඒවා ඊටාම පුළුල් විදිහට ඒ අය අධ්‍යයනය කරනවා ක්වොන්ටම් භෞතික විද්‍යාව හැටියට. එතකොට තවදුරටත් ඒවා තුල විග්‍රහ කළ හැකි බොහෝ දේ තියනවා කියන බව ඒ අය හඳුනාගෙන තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පරමාර්ථ ධර්ම ඔය කියන පරමාණුව තවත් බෙදලා අර කියන ඉලෙක්ට්‍රෝන ආදියත් තව තවත් සූක්ෂම විදිහට බෙදා හඳුනාගත හැකි ඊටාම සූක්ෂම කොටසක් තමයි මේ පරමාර්ථ ධර්ම කියලා හඳුන්වන්නේ. එතකොට ඒ රූපය බෙදන්නට පුළුවන් අන්තිමම බෙදීම බුදුදහමේ දක්වනවා රූප කලාප හැටියට. රූප කලාපයකත් එක රූපයක් නෙමෙයි තියෙන්නේ රූප ගොනුවක්. අවම වශයෙන් රූප කලාපයක රූප 8ක්වත් තියෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා මේ අටම වෙන් කළ නොහැකි ආකාරයෙන් එකට කැටි වෙලා එකට බද්ධ වෙලා පවතින්නේ. ඒ බද්ධ වෙලා පවතින කුඩාම ඒකාබද්ධ කොටස තමයි සුද්ධාෂ්ටක රූප කලාපයයි කියන්නේ. ඒ සුද්ධාෂ්ටක රූප කලාප ගත්තොත් අර පරමාණුයි කියන තැනක මේ වගේ සුද්ධාෂ්ටක රූප කලාප දහස් ගණනක් ලක්ෂ ගණනක් තියෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ තරම් සූක්ෂම විදිහට රූපය බෙදලා බුදුරජාණන් වහන්සේ දක්වනවා රූප සූක්ෂම රූප 28ක් ඊළඟට සිත බෙදාගෙන ගිහිල්ලා සිත් 89ක් ඒ සිතේ පහළ වෙන ගුණාංග බෙදාගෙන ගිහිල්ලා චෛතසික 52ක් මේ විදිහට චිත්ත චෛතසික රූපයන් දැන් මේ සම්මත ලෝකයේ කොටස් දෙකකට බෙදනවා නාම රූප කියලා ඒ රූපය නැවත කොටස් 28කට බෙදනවා රූප කොටාස හැටියට. එහෙම නැත්නම් 820 රූප හැටියට. අර නාමය සිත් වශයෙන් කොටස් 89කට බෙදා දක්වනවා. චෛතසික වශයෙන් කොටස් 52කට බෙදා දක්වනවා. එතකොට එතනින් එහාට මේවා කවර විදිහේ බෙදීමකට ලක් කරන්න උත්සාහ කළත් මින් ඔබට බෙදන්න පුළුවන් කමක් නැහැ. සම්මා සම්බුදුරෙකුගේ ਸਰවඥතා ඥාණයෙන් මේ නාම රූප ධර්මයන් බෙදලා බෙදලා බෙදලා අවසානයේ නොබෙදිය හැකි තත්වයට සූක්ෂම කරලා කරන දේශනාව තමයි පරමාර්ථ දේශනාවයි කියලා කියන්නේ. එතකොට සූත්‍ර පිටකයට ගත්ත සම්මුති දේශනා ටික අර පරමාර්ථ වශයෙන් බෙදා දක්වලා විග්‍රහ කරලා තියෙන කොටස අභිධර්ම පිටකයයි කියලා වෙනම මේ ධර්මය සංග්‍රහ කරපු සංගීතීකාරක මහරහතන් වහන්සේලා ඒ ටික වෙනම කොටසකට ගොනු කළා අභිධර්ම පිටකයයි. ඊළඟට භික්ෂුන් වහන්සේලාගේ ප්‍රතිපදාව පිළිබඳව රාග විනය, දෝෂ විනය, මෝහ විනයට අදාළව තථාගතයන් වහන්සේ අනුදෙන වදාළ ප්‍රඥප්ති අර සූත්‍ර දේශනාවලත් ඊට අදාළ මඟ පෙන්වීම් දේශනා ඕනෑතරම් තියෙනවා. නමුත් මෙතන විනය පිටකය හැටියට වෙන්කොට දක්වලා තියෙන්නේ තථාගතයන් වහන්සේ වසර 20කට පස්සේ භික්ෂුන් වහන්සේලාට වෙනම විනය ප්‍රඥප්ති දේශනා කළා පැනවීම මෙසේ නොකල යුතුයි මෙසේ කල යුතුයි කියලා භික්ෂුන් වහන්සේලාට භික්ෂු සංස්ථාවක් හැටියට මනවින් මේ ආයතනය පවත්වාගෙන යන්නටත් ඒ වගේම මහජනයාගේ ප්‍රසාදය ලැබමින් මහජනයාට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියා දෙන්නටත් ඒ වගේම තමන්ගේ විමුක්තිය සඳහාත් උපකාර වෙන හැටියට බුදුරජාණන් වහන්සේ ඒ පැනවීම සිද්ධ කරලා තියෙනවා. අන්නේ තථාගතයන් වහන්සේ විසින් කරන ලදේ සමස්ත පැනවීම සහ ඒහා සම්බන්ධව සියලු විග්‍රහ විවරණ සියල්ල එකතු කරලා විනය පිටකයයි කියලා වෙනම වෙන් කරලා තියෙනවා. එතකොට පිටක වශයෙන් ත්‍රිවිධං ඔය විදිහට අර සමස්ත බුද්ධ දේශනාව සමස්ත ශාස්ත්‍රෝ ශාසනය කොටස් තුනකට බෙදලා වෙන් කරලා දක්වනවා සූත්‍ර පිටකය විනය පිටකය සහ අභිධර්ම පිටකය වශයෙන්. එතකොට මේ බෙදීම අනුව තථාගත දේශනාව එහෙම නැත්නම් තථාගත අනුශාසනය කොටස් වශයෙන් තුනකට බෙදා දක්වලා තියෙනවා. ඊළඟට නිකාය වශයෙන් පංච විධං නැවත බුදුරජාණන් වහන්සේගේ සමස්ත බුද්ධ දේශනාව නිකාය හැටියට කොටස් පහකටත් බෙදා දක්වලා තියෙනවා. ඒ මොනවද නිකාය වශයෙන් කොටස් පහක් කියන්නේ? දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකාය වශයෙන්. එතකොට දීඝ නිකාය කියලා කියන්නේ දීර්ඝ සූත්‍ර දේශනා. මජ්ක්‍ධිම නිකාය කියලා කියන්නේ මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර දේශනා. සංයුත්ත නිකාය කියලා කියන්නේ ඊටාම සංක්ෂිප්තව කෙටියෙන් දේශනා කරන ලද සූත්‍ර දේශනා. සමහරට එක ගාතාවක් හෝ දෙකක් වෙන්නට පුළුවන්. වාක්‍ය කිහිපයක් වෙන්නට පුළුවන්. එතකොට ඒ සියල්ලක්ම සංයුක්ත දේශනා. ඊළඟට අංගුත්තර කියලා වෙනම වෙන් කරලා තියෙනවා අංක වශයෙන් ගණන් ප්‍රමාණ වශයෙන් කරුණු එකක් කරුණු දෙකක් කරුණු තුනක් ආදී වශයෙන් ගණනය කළ හැකි අංක වශයෙන් යම් යම් දහම් කරුණු දක්වමින් දේශනා කළ සූත්‍ර සියල්ල එකතු කරලා අංගුත්තර නිකාය කියලා වෙනම වෙන් කරලා තියෙනවා. ඊළඟට ඊට අමතර සියලුම දේශනා එකට එකතු කරලා කුද්දක නිකාය හැටියට වෙන් කරලා තියෙනවා. එතකොට ඒ කුද්දක නිකායට තමයි අර අභිධර්ම විනය ආදී වශයෙන් තියෙන සියල්ලක්ම එතන නිකාය වශයෙන් බෙදනකොට ඒ සියල්ලක්ම සංග්‍රහ කරන්නේ කැටි කරන්නේ එකතු කරන්නේ වෙන් කරන්නේ මේ කුද්දක නිකාය කියන කොටසටයි. එතකොට විදිහෙන් නිකාය වශයෙන් බෙදුවොත් තථාගත බුද්ධ දේශනාව නිකාය පහකට බෙදලා තියෙනවා දීඝ මජ්ක්‍ධිම සංයුත්ත අංගුත්තර කුද්දක කියලා. එනිසා නිකාය වශයෙන් පංචවිධා ඊළඟට තථාගතයන් වහන්සේගේ දේශනාව අංග වශයෙන් නව විධං බුද්ධ වචනය අංගවලට බෙදලා තියෙනවා නව ආකාරයෙන් අංග කියලා කියන්නේ ඒ තථාගත බුද්ධ දේශනාවෙහි තියෙන යම් යම් ගති ලක්ෂණ දේශිත ගති ලක්ෂණ අනුව අංග වශයෙන් කොටස් 9කට බෙදලා තියෙනවා අන්න එය තමයි නවාංග ශාස්ත්‍රීය ශාසනයයි කියලා හඳුන්වන්නේ දැන් මෙතන බුදුරජාණන් වහන්සේ මේ අල්පසෘත භාවය භෞසෘත භාවය තීරණය කිරීමේදී මේ නවාංග ශාස්ත්‍රු ශාසනය පිළිබඳව තමයි සිහිපත් කරන්නේ. ඒ කියන්නේ අංග 9කින් යුක්ත වූ බුද්ධ වචනය පිළිබඳව බොහෝ අහලා දැනගෙන තියෙනවා නම් ඒ තැනත්තා බහුශ්‍රුතයි. ඒ නවාංග ශාස්ත්‍රෝ ශාසන එහෙම නැත්නම් අංග 9කින් යුක්ත වූ සමස්ත බුද්ධ වචනය පිළිබඳව එතරම් අහලා දැනගෙන ප්‍රගුණ කරලා නැතිනම් ඒ තනත්තා අල්පශ්‍රුතයි කියන අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරා. ඒතර මොකක්ද මේ අංග 9කින් යුක්ත වූ ශාස්ත්‍රෝ ශාසනය කියලා කියන්නේ? අර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේදී උදාන වාක්‍ය හැටියට අනේක ಜಾති සංසාරම් කියන මේ උදාන ප්‍රකාශණයෙන් ආරම්භ කරලා පිරිනිවන් මංචකයේදී හන්දදාන භික්කවේ ආමන්තයාමි කියලා අවසාන බුද්ධ වචනේ දේශනා කරන තැන දක්වාම බුදුරජාණන් වහන්සේ වසර 45ක් මුළුල්ලේම දේශනා කළ සමස්ත බුද්ධ දේශනාව අංග වශයෙන් 9කට බෙදා දක්වලා තියෙනවා. ඒ කොහොමද? සුත්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථා, උදානං, ඉති උත්තකං, ජාතකං, අභූත ධම්මං, වේදල්ලං. ඔය විදිහට. එතකොට එහි පළමු කාරණය තමයි සුත්ත. සුත්ත කියලා මෙතන දක්වන්නේ යම්කිසි අදහසක් මතු කරන්න අත්තානං සූචනතෝ අර්ථ ජනිත කරන අර්ථ මතු කරන දේශනාවන් සූත්‍ර දේශනා හැටියට මෙහිදී දක්වනවා. එතකොට සූත්‍ර හැටියට අට කතාවේදී මේ කාරණේ පැහැදිලි කරනවා මොනවද මේ සුත්ත කියලා නවාංග ශාස්ත්‍රෝ ශාසනයේදී සූත්‍ර හැටියට වෙන් කරලා තියෙන්නේ මොනවද? මුලින්ම දක්වලා තියෙන්නේ විනය පිටකේ දැක්වෙන කාරණා. උබතෝ විභංග ඊළඟට කන්දක පරිවාර. උබතෝ විභංග කන්දක පරිවාර කියලා කියන්නේ සමස්ත විනය පිටකය. එතකොට සමස්ත විනය පිටකයම මේ සුත්ත කියන වචනයට තමයි සංග්‍රහ කරලා තියෙන්නේ සූත්‍ර අර්ථයෙන්. දැන් මේවා අපි පරිස්සමින් පටලවා ගන්න නැතුව මතක තියාගන්නට ඕන ඒ මොකද දැන් සූත්‍ර පිටකය හැටියට ගත්තහම එතන සූත්‍ර පිටකයේ වශයෙන් වෙන් කළේ සමස්ත සම්මුති දේශනාවන්. සම්මුතිය පදනම් කොටගෙන කරන ලද ධර්ම විග්‍රහයන් සියල්ලක්ම සූත්‍ර පිටකයේ හැටියට තමයි වෙන් කළේ. පරමාර්ථ ධර්ම මූලික කොටගෙන කරන ලද සියලු විග්‍රහයන් අභිධර්ම පිටකයේ හැටියටයි වෙන් කළේ. ඊළඟට විනය ප්‍රඥප්ති පැනවීම සම්බන්ධව කරන ලද සියලුම දේශනාවන් එකතු කරලා විනය පිටකයේ හැටියටයි වෙන් කළේ. දැන් මෙතන මේ සුත්ත කියන අර්ථයෙන් අර අර්ථ මතු කරන අර්ථ සූචනය කරන යම්කිසි අර්ථයක් ශ්‍රාවකයින්ට ප්‍රකාශ කරන කරුණු හැටියට දක්වන තැනදී සමස්ත බුද්ධ දේශනාවෙහි අර විනය පිටකයේ හැටියට දැනට වෙන් කරගෙන තියෙන සියල්ලක්මත් මේ සුත්ත කියන කොටසට තමයි සංග්‍රහ ඊළඟට තුල්ල නිද්දේශ මහා නිද්දේශ ආදිය මේ සුත්ත කියන කොටසට සංග්‍රහ කරලා දක්වලා තියෙනවා. ඊළඟට සුත්ත නිපාතය කියලා සූත්‍ර පිටකයේ වෙනම තියෙනවා. ඒ සුත්ත නිපාතයට අයිති සූත්‍ර නාමයෙන් දක්වලා තියෙන දේශනා මංගල සූත්‍ර, රතන සූත්‍ර, ඒ වගේම තුවටක සූත්‍ර ආදී වශයෙන් දක්වනවා. ඒ සූත්‍ර නාමයෙන් දක්වලා තියෙන සියලුම දේශනාවන් මේ සුත්ත කියන කොටසට ඇතුළත් වෙන බව අට කතාවේ පැහැදිලි කරනවා. එතකොට අංග වශයෙන් 9කට බෙදනකොට සූත්‍ර කියලා හඳුන්වන්නේ අර සූත්‍ර පිටකයේ තියෙන සමස්ත දේශනාවන් නොවේ යම්කිසි අර්ථයක් මතු කරන්නට දේශනා කරලා තියෙන දේශනාවන් කියන අදහසක්. එතකොට මේක තව ටිකක් පැහැදිලි වෙනවා. ඉතිරි අංග ටික පැහැදිලි කරගත්තාම මේ සූත්‍ර කියන්නේ මොනවද කියන කාරණය. ඉතිරි අංග ටිකත් එක්කලා තමයි මේක තේරුම් ගත යුත්තේ. එතකොට දෙවන අංගයේ හැටියට ගෙය්‍ය ගෙය්‍ය කියන වචනේ අර්ථය ගායනා කළ යුතු කියන අදහසනේ. මෙතන ගෙය්‍ය කියලා අදහස් කරන්නේ සියලුම සගාතක සූත්‍ර දේශනා. දැන් අර සූත්‍ර පිටකේ අපි කියවනේ සම්මුති දේශනා තියෙනවා කියලා. ඒ දේශනා අතර සමහර දේශනා තියෙනවා වාක්‍ය වශයෙන් සහ ඒ අතරතුර යම් යම් ගාථා පදබන්ධනය කරලා දක්වලා තියෙන දේශනාවන් තියෙනවා. ඒතර ඒ ගාථා සහිත වූ සූත්‍ර දේශනා තමයි මෙතන ගෙය්‍ය හැටියට දක්වලා තියෙන්නේ. විශේෂයෙන්ම සංයුත්ත නිකායේ තියෙන සගාතක වර්ගය කියලා ඒ සගාතක වර්ගයේ සමස්තයක් හැටියට තියෙන්නේ මේ ගාථා සහිත සූත්‍ර දේශනාවක්. එතකොට ඒ සියල්ලක්ම ගෙය්‍ය කියන අංගයට තමයි වෙන් කරලා සංග්‍රහ කරලා දක්වලා. ඒතර සුත්ත ගෙය්‍ය. තුන්වෙනි කාරණේ වෙය්‍යාකරණ. වෙය්‍යාකරණ කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් සුපුරුදු වචනයෙන් කියනවා නම් ව්‍යාකරණ කියන අර්ථය. එතකොට ව්‍යාකරණයයි කියලා අපිට දැනට හුරු පුරුදු වෙලා තියෙන්නේ භාෂාවක් සම්බන්ධව ඒ භාෂාවේ වාක්‍යයක් ගත්තාම එහි පද බෙදීම් ඊළඟට නිපාත උපසර්ග සංදි සමාස ආදී මේ සියලු බෙදීම් ඒ වගේම සංයෝග කිරීම බෙදීම් කියන මේ අංශ දෙකම පිළිබඳව පැහැදිලි කරන ඉගැන්වීම තමයි අපි දැනට ව්‍යාකරණයේ හැටියට ඉගෙන ගන්න. එතකොට අන්න ඒ වගේ අර්ථයකින්ම තමයි මෙතන ව්‍යාකරණ කියලා කියන්නේ යම් කාරණයක් බෙදා දක්වලා තියෙන බෙදා බෙදමින් එකින් එක එකින් එක විග්‍රහ කරලා තියෙන දේශනාවන් විශේෂයෙන්ම අභිධර්ම පිටකය අභිධර්ම පිටකයේදී බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් අපි මුලින් සඳහන් කළා අර සම්මුති දේශනාවන් වගේ නෙමෙයි මෙහි තියෙන්නේ නාම රූප වශයෙන් බෙදලා ඊට පස්සේ රූප ධර්ම 28කට බෙදලා නාම ධර්ම සිත් වශයෙන් 89කට බෙදලා චෛතසික වශයෙන් 52කට බෙදලා මේ විදිහට ඊටාම සූක්ෂම විදිහට බෙදලා දක්වලා තියෙනවා. බෙදලා දක්වනවා වගේම ඒවා පරමාර්ථමය වශයෙන් දක්වනවා ඊට පස්සේ ඒවා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන හැටි දක්වනවා ඒවැ ක්‍රියාකාරීත්වය පෙන්වා දෙනවා මේ විදිහට විවිධ පැතිවලින් ඒවා බෙද බෙදා විග්‍රහ කරලා නැවත සංයෝග වෙන හැටි දක්වලා දේශනා කරලා තියෙන සමස්ත දේශනාවන්. එතකොට අභිධර්ම පිටකයේ කියවෙන සියලුම දේශනාවන් මේ කියන වෙය්‍යාකරණ කියන තැනටයි ඇතුළත් වෙන්නේ. ඒ වගේම අට කතාවේ දක්වනවා ගාථා විරහිත වූ වෙනත් දේශනාවනොත් මේ වෙය්‍යාකරණ කියන තැනට එකතු වෙනවා කියන බව. දැන් අපිට මේ වෙය්‍යාකරණ කියන වචනය අපි කාටත් හුරු පුරුදු විදිහට හමු වෙන තැනක් තියෙනවා. ඒ තමයි ප්‍රථම ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේගේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. ඒ සූත්‍ර දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරනවා ඉමස්මින්ච පන වෙය්‍යා කරනස්මින් භඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්කුම් උදපාද එතකොට මේ ව්‍යාකරණය පවත්වන කල්හි එහෙම නැත්නම් මේ ව්‍යාකරණය දේශනා කරන කල්හි එතකොට එතන ව්‍යාකරණය කියලා කිව්වේ තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය බෙදලා පැහැදිලි කරන අවස්ථාව එතකොට ඒ දේශනාව බුදුරජාණන් වහන්සේ වෙය්‍යාකරණ කියන නමින්ම හඳුන්වලා තිනවා. මෙන්න මේ විදිහට සමස්ත අභිධර්ම පිටකයත් තවත් සූත්‍ර දේශනාවල කරුණු විග්‍රහ කරලා බෙදලා වෙන් කරලා පෙන්වන ඒ දේශනාවන් වෙය්‍යාකරණ හැටියටයි ඒ කොටසටයි ඇතුළත් කරලා දක්වලා තියෙන්නේ. සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ. ඊළඟට ගාථා දැන් ගාථා කියන එක හඳුන්වන්නේ ඒකා ගාථා චතුප්පද පාද හතරක් තියෙන්නේ එහෙම නැත්නම් පද හතරක් තියෙන තියෙන හැටියට පද බන්ධනය කරලා තියෙන ගායනා කළ හැකි විදිහේ දේශනාව තමයි ගාථා කියලා කියන්නේ. එතකොට ඒ ගාථා හැටියට ධම්මපදයේහි සඳහන් වෙන සියල්ලක්ම මේ ගාථා කියන තැන. ඊළඟට තේර ගාථා, තේරි ගාථා ආදී වශයෙන් භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා මේ මහරහත් තෙරවරුන් සහ තෙරණිවරුන් විසින් දේශනා කරලා තියෙන යම් යම් දේශනාවක්. එතකොට ඒවා බුද්ධ දේශනාවට අනුගතව තමයි දේශනා කරලා තියෙන්නේ. ඒ නිසායි ඒවා ත්‍රිපිටක බුද්ධ වචනයටම එකතු කරලා තියෙන්නේ. එතකොට ඒ නිසා ධම්මපද, තේරගාතා, තේරිගාතා ආදී වශයෙන් සම්පූර්ණ ගාථා වශයෙන් පදබන්ධනය කරලා දේශනා කරලා තියෙන දේශනා තමයි ගාථා කියලා හඳුන්වන්නේ. ඊළඟට උදාන. උදාන කියන්නේ ප්‍රීති වේගයෙන් નિરાයාසයෙන්ම මුවින් නිකුත් වෙන ගාථා හෝ වාක්‍ය. එහෙමත් නැත්නම් ධර්ම සංවේගය තුලින් මුවින් පිටවෙන ගාථා හෝ වාක්‍ය තමයි උදාන හැටියට හඳුන්වලා තියෙන්නේ. ප්‍රීති වේගයයි කියන්නේ එතන මේ සාමාන්‍ය තෘෂ්ණා මූලිකව ඇති වෙන ප්‍රීතිය නෙමෙයි ධර්මය සිහි කිරීම තුලින් ඇති වෙන ධර්ම ප්‍රීතිය. निराமிස ප්‍රීතිය. ඒ निराமிස ප්‍රීතිය තුලින් નિરાයාසයෙන්ම මතුවෙන යම්කිසි ප්‍රකාශනයක්. ගාතාවක් වෙන්නට පුළුවන්, වාක්‍යයක් වෙන්නට පුළුවන්. එබඳු ප්‍රකාශන උදාන හැටියට හඳුන්වනවා. ඒ වගේම ඒ උදානයක් මතුවෙන්නට පුළුවන් තව ක්‍රමයක් තමයි ධර්ම සංවේගය. ධර්ම සංවේගය කියන්නේ දැන් සංවේගය කියන වචනය අද හුඟක් වැරදි විදිහට පාවිච්චි කරන්නේ අපගේ සාතිශය සංවේගය කියලා හැම වෙලම මලගෙවල් වල බැනර් ප්‍රදර්ශනය කරන්නේ. ඒ අය හිතාගෙන ඉන්නේ සංවේගය කියලා කියන්නේ ශෝකය කියන වගේ වචනයක් කියලා. ඒ නිසා තමයි සාතිශය සංවේගය කියන්නේ. එහෙම සංවේගය කිව්වෙන් පස්සේ ආයේ ඒකේ සාතිශය බවක්වත් අඩු බවක්වත් ඇත්තේ නැ සංවේගයේ anu මේ සංස්කාර ධර්මයන්ගේ තියෙන බියජනක බව නුවණින් දක්නා ගතිය. ඒ කියන්නේ සංස්කාර ධර්මයන් අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසාර බව මේ සංස්කාර ධර්ම ඇසුරු කිරීම නිසා විවිධ දුක් පීඩාවන්ට ආදීනවයන්ට ගොදුරු වෙනවයි කියන බව නුවණින් දකිනකොට ඒ පිළිබඳව ඇතිවෙන ධර්මානුකූල හැඟීම තමයි එතන සංවේගයයි කියලා කියන්නේ. එතකොට එතන ප්‍රීතියක් කියන අදහස නෙමෙයි ධර්මයේ පිළිබඳ අවබෝධයක් ඇති වෙනවා මේ සංස්කාර ධර්මයන්ගේ පවතින භයානක බව, નિසරු බව තේරුම් යනකොට. එතකොට බියපත් වෙනවා කියන එක එකක්. බිය දකින්නවා කියන එක තවත් එකක්. බියපත් වෙනකොට තමන් තැති ගන්නවා. බිය දකින්නකොට මෙහි තියෙන අනතුරු පැහැදිලිව තමන් දකිනවා. අන්න ඒ විදිහට සංස්කාර ධර්මයන්ගේ පවතින අනතුරු නුවණින් දැකීම තමයි සංවේග කියලා කියන්නේ. එහෙම සංවේගයේ ජනිත වුණු අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විසින් රහතන් වහන්සේලා විසින් ප්‍රකාශ කරලා තියෙන ඇතැම් වාක්‍ය ગાථා ආදිය උදාන හැටියට දක්වනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණු මොහොතේම උන්වහන්සේට ප්‍රීති වේගයෙන් මතුවෙන උදානයක් උන්වහන්සේගේ මුවින් පිට වුණා අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ආදි වශයෙන් දක්වන මේ ગાථා පෙළ. එතකොට අනන්ත දීර්ඝ කාලයක් සංසාරේ මම මේ පංචස්කන්ධය නැමැති ගෘහය හදන වඩුවා සොයමින් හිටියා. එතකොට අද මට ඒ වඩුව හම්බ වුණා. දැන් නැවතත් නුඹ මේ ගෙවල් හදන්න සමත් වෙන්නේ නැහැ. දැන් මේ සියලුම කැණි මඩල මා විසින් විනාශ කරලා දැම්මයි කියලා මේ විදිහට තමන් වහන්සේගේ අවබෝධය පිළිබඳව උන්වහන්සේට ඇතිවෙච්ච නිර්ාමිස ප්‍රීතිය උන්වහන්සේගේ මුවෙන් පිට වෙන ආකාරය. එතකොට උදානයකදී අහන කෙනෙක් ඉන්නට ඕන නැහැ. ඒක තමයි මේ උදානවල තියෙන විශේෂත්වය. ශ්‍රාවකයෙක් ගැන අපේක්ෂාවක් නැහැ. තව කෙනෙක් වෙනුවෙන් නෙමෙයි ඒවා ප්‍රකාශ කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනා අනිත් තැන්වල ගත්තන් පස්සේ කාගේ හරි යහපත පිණිස ඒතනත්තාගේ විමුක්තිය පිණිස කරන දේශනානේ අපට හමු වෙන්නේ. උදානවල විශේෂත්වය තමයි තව කෙනෙක් විමුක්තියට යොමු කරන අදහසින් තව කෙනෙක් ඉලක්ක කරගෙන කරන දේශනා නෙමේ අර මනසේ මතුවෙන නිරාමිස ප්‍රීතිය හෝ ධර්ම සංවේගය තුලින් ධර්මානුකූලව මොයින් පිටත් වෙන යම්කිසි දහම් විවරණයක්. එතකොට ඒක අනිත් අයට විමුක්තිය සඳහා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය සඳහා යොදා ගන්න පුළුවන් පසු කලෙක. ඒක අර්ථ ශූන්‍ය ප්‍රකාශනයක් නෙමෙයි. නමුත් ඒ ප්‍රකාශනය කරන මොහොතේ පුද්ගලයේ කෙනෙක් ඉලක්ක කොටගෙන නෙමෙයි මේ දේශනාවන් සිද්ධ කරන්නේ. ඒක નિરાයාසයෙන්ම මුවෙන් පිටවෙන. එහෙම නැත්නම් හදවතේ මතුවෙන. වචන වශයෙන් පිට නොවුනා වුණත් Tamanගේ මනසේ මතුවුණු කාරණාත් උදාන හැටියට හඳුනා ගන්නට පුළුවන්. එතකොට ඒ වගේ තවත් අපිට හමු වෙන තැන් තමයි එහෙම අවස්ථා බොහොමයක් සූත්‍ර පිටකයේ තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පළමු ධර්ම දේශනාව දේශනා කළ අවස්ථාවේදී කොණ්ඩඤ්ඤ හාමුදුරුව සෝවාන් ඵලයටපත් වුණු තැන තතහගතයන් වහන්සේ අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ. එතකොට එතන ගාතාවක් නෙමේ උදාන වාක්‍යයක්. කොණ්ඩඤ්ඤ විසින් එය මනවින් දැනගත්ත මනවින් අවබෝධ කළා කියන මේ ප්‍රකාශනයේ උදානයක් හැටියට ප්‍රකාශ කරන්නේ. මෙන්න මේ විදිහට තතහගතයන් වහන්සේ විසින් යම් යම් තැන निराமிස ප්‍රීතිය තුලින් හෝ එහෙම නැත්නම් ධර්ම සංවේගයේ පදනම් කොටගෙන හෝ ප්‍රකාශ කරන ලද ගාථා හෝ වාක්‍ය හඳුන්වන උදාන කියලා. ඊළඟට ඉති උත්තක ඉති උත්තක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දේශනාවන් නැවත ශ්‍රාවකයෙකු විසින් දේශනා කරන අවස්ථාවේදී වුත්තං හේතං භගවතා වොත්ත මරහාති මේ සුතං මේ ප්‍රකාශනයෙන් ආරම්භ කරලා කරන දේශනා. වොත්තං හේතං භගවතා කියලා කියන්නේ මේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. වොත්ත මරහාති මේ සුතං. ඒ අරහත් වූ සම්මා සම්බුද්ධයන් වහන්සේ විසින් මේ දේශනා කරන ලදැයි මා විසින් අහලා තියෙනවා කියලා ශ්‍රාවකයෙකු විසින් ඒ බුද්ධ භාෂිතය නැවත ප්‍රකාශ කරපු තැන් තියෙනවා. එතකොට ඒ දේශනාත් බුද්ධ දේශනාව හැටියටම හැඳින්වෙනවා කුමක් නිසාද? ඒ තථාගතයන් වහන්සේගේ දේශනාවන් පාදක කොටගෙන කරලා තියෙන දේශනාවන් නිසා. එතකොට ඒබඳු ප්‍රකාශන එකතු කරලා වෙනම කුඩා කුඩා සූත්‍ර හැටියට සූත්‍ර 112කින් සමන්විතව සංග්‍රහ කරලා තියෙනවා. ඒ කොටස හඳුන්වනවා ඉති උත්තක පාළියයි කියලා. ඒතොර ඉති උත්තක කියලා කියන්නේ තථාගතයන් වහන්සේ විසින් මෙසේ දේශනා කරන ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ දේශනා කරන ලදී කියලා ශ්‍රාවකයන් විසින් යම් යම් තැන්වල කරන ලද ප්‍රකාශනය. එතකොට ඒවා තමයි ඉති උත්තක කියලා හඳුන්වන්නේ. ඊළඟට හත්වෙනි කාරණය තමයි හත්වෙනි අංගය තමයි ජාතක. ජාතක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ බෝසත් පාරමිතා පුරන අවදීයේදී උන්වහන්සේගේ පෙර ආත්ම භාවයන් සම්බන්ධව හෝ එහෙම නැත්නම් ශ්‍රාවකයන්ගේ පෙර ආත්ම භාවයන් සම්බන්ධව තථාගතයන් වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් බලා දේශනා කරන ලද දේශනාවන්. එතකොට ඒ බඳු දේශනාවන් 550කට ආසන්න ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. ඒව හඳුන්වනවා ජාතක පාළි කියලා. අපන්නක ජාතකයේ පටන් දැක්වෙන ඒ විවිධ పూర్ව ආත්ම භාව පිළිබඳව හෙළි කරන දේශනා. එතකොට මේ දේශනා දේශනා කරන්නේ නිකම්ම අතීත කතාවක් කියන්නට නෙමෙයි වර්තමානයේහි උද්ගත වෙලා පවතින යම් තත්වයක් තේරුම් ගන්නට අතීතයේ සිදුණු සිදුවීමක් උදාහරණ හැටියට ගෙන හර දක්වන අවස්ථා තියෙනවා. ඒ වගේම වර්තමානයේ සිදුවෙන තත්වයක් මගහරවා ගන්නට, ඒ තත්වයේ පවතින දුර්වලකම වටහා ගන්නට, කෙලස් ප්‍රහාණය කරන්නට මේ වර්තමානය තුල යම්කිසි අවබෝධයක් ලබන්නට උපකාර වෙන අතීත සිද්ධි මතු කරමින් දේශනා කරන ලද දේශනා තමයි ජාතක දේශනා හැටියට දැක්වෙන්නේ. ඒක තමයි හත්වෙනි අංගය. ඊළඟට අභූත ධම්ම අටවෙනි කාරණේ අභූත ධම්ම. අභූත ධම්ම කියලා කියන්නේ අභූත කියලා කියන්නේ අද්භූත කියන එක. අද්භූත කියන වචනය ගත්තාම පෙර නොවිරු. එහෙම නැත්නම් ඒක සාමාන්‍ය කාරණයක් නෙමෙයි සුවිශේෂ කාරණයක්. ඒතර බුදුරජාණන් වහන්සේ විටින් විට තථාගතයන් වහන්සේ සම්බන්ධවත් ඒ වගේම ආනන්දහා මුදුරෝ වැනි විශේෂ චරිත සම්බන්ධව ආශ්චර්ය අද්භූත කාරණා දේශනා කරලා තියෙනවා. තථාගත චරිතය සම්බන්ධව ඒ බඳු අద్භූත දේශනාවන් එකට කැටි කරලා දේශනා කළ දේශනාවක් තමයි අච්චරිය අභූත ධම්ම සූත්‍රය. එතකොට මේ සූත්‍ර දේශනාවල දැක්වෙනවා බෝසතාණන් වහන්සේ මව්කුසට පිවිසෙනකොට ඇතිවෙන විශේෂත්වයන් මව්කුසෙහි වැඩ සිටින කාලේ ඇති සුවිශේෂත්වයන් ආශ්චර්ය අද්භූත කරුණු ඊළඟට බෝසතාණන් වහන්සේ මව් කුසින් මනුලොවට බිහි වෙන අවස්ථාවේ සිදුවෙන ආශ්චර්ය අද්භූත කරුණු සමස්ත ලෝක ධාතුෙහිම ආලෝක ධාරා පැතිරෙන ආකාරය භූමි කම්පනයන් ඇති වෙන ආකාරය ඊළඟට දෙව් බඹුන් විසින් පිළිගන්නා ආකාරය සත්පියවරක් උතුරු දිශාවට වඩින ආකාරය ඊළඟට අග්ගෝහමස්මි ලෝකස්ස ආදී උදාන වාක්‍ය ප්‍රකාශ කරන ආකාරය මෙබඳු ආශ්චර්ය අද්භූත කරුණු දැක්වෙන ධර්ම කොටාස තමයි අභූත ධම්ම කියලා හඳුන්වනවා. ඊළඟට නවවෙනි අංගය තමයි වේදල්ල. වේදල්ල කියලා කියන්නේ නුවණ සහ සතුට වැඩෙන ආකාරයෙන් යම් යම් ප්‍රශ්න විසර්ජනය කරමින් ප්‍රශ්න විසඳමින් දේශනා කරන ප්‍රශ්නෝත්තර වශයෙන් දේශනා කරන ලද යම් යම් ධර්ම විවරණයක් ශ්‍රාවකෙක් විසින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිස විසින් විමසන ලද ප්‍රශ්න ධර්මානුකූලව විසඳීම් වශයෙන් ඒ අයගේ සතුටත් ප්‍රඥාවත් අවදි වෙන ආකාරයෙන් දේශනා කරන ලද දේශනා. එතකොට මේ වේදල්ල නමින්ම දැක්වෙන සූත්‍ර දෙකක් තියෙනවා. චූල වේදල්ල, මහා වේදල්ල. ඊළඟට සම්මාදිට්ඨි සූත්‍රය, සක්කපඤ්ඤ සූත්‍රය ආදී විවිධ සූත්‍ර දේශනා පවතිනවා. ශ්‍රාවකයන් වහන්සේලා විසින් දේශනා කළ දේශනත් ඒ විදිහට තියෙනවා. ඒවත් තථාගත බුද්ධ වචනයේම ඇතුළත් වෙන නිසා තමයි ඒවා ත්‍රිපිටකයට අන්තර්ගත කරලා තියෙන්නේ. ඒතර තථාගතයන් වහන්සේ විසින්ම ඒ විදිහට දේශනා කළ සක්කපංච සූත්‍ර දේශනා වැනි සූත්‍ර දේශනා බොහොමයක් පවතිනවා. එතකොට මේ විදිහට ප්‍රශ්නෝත්තර වශයෙන් අන් අයගේ නුවණත් සතුටත් අවදි වෙන ආකාරයෙන් දේශනා කළ ධර්ම විවරණයන් තමයි වේදල්ල කියලා හඳුන්වන්නේ. මෙන්න මේ විදිහට බුද්ධ ශාසනය අංග වශයෙන් කොටස් 9කට දක්වලා තියෙනවා. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිඋත්තක, ජාතක, අභූත ධම්ම වේදල්ල වශයෙන්. එතකොට අංග වශයෙන් නව විධං කියලා සඳහන් කරන්නේ ඒකයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අල්පසුත බහුසුත භාවයේ විග්‍රහ කරන්නට මේ අපස්සුත සූත්‍රය ගැනනේ අපි දැන් මේ කතා කරමින් හිටියේ. එතකොට අපස්සුත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන පළමු පුද්ගලයා තමයි අපස්සුතෝ සුතේන අනුපපන්නෝ. ඒතනත්තා අල්පස්සුත භාවයෙන් යුක්තයි. ඒ තමන් දන්නා දේ පුහුණු කරන්නෙත් නැහැ. එතකොට අල්පස්සුත කිව්වේ කුමක්ද? සුත්තගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිඋත්තක ජාතක අභුත ධම්ම වේදල්ල කියන මේ අංග 9කින් යුක්ත වූ බුද්ධ වචනය පිළිබඳව ඒතනත්තා බහුල කොට අහලා නැහැ. හුඟක් දේවල් අහලා නැහැ. බොහොම අල්ප ප්‍රමාණයක් තමයි අහලා තියෙන්නේ. ඒ නිසා ඒතනත්තා අපස්සුතයි. ඒ වගේම සුතේන අනුපපන්නෝ ටිකක් අහලා තියෙනවා විතරක් නෙමේ ඒ අහලා තියෙන දේවල් හෝ ඒතනත්තා විමසලා බලලා ප්‍රායෝගිකව පුහුණු කරන්නේ නැහැ. න අත්ථමඤ්ඤාය න ධම්මමඤ්ඤාය න ධම්මානුධම්ම පටිපන්නෝ හෝති. ඒ තනත්තා ඒ තමන් දන්නා දහම පෙළ වශයෙන් එහෙම නැත්නම් ත්‍රිපිටක ධර්මයේ වශයෙන් ඒවා වෙන් කරලා හඳුනාගන්නේ නැහැ. ඒ වගේම ඒවායේ අර්ථ විවරණයන් හඳුනාගන්නේ නැහැ. ඒ පිළිබඳව උනන්දු වෙන්නේ නැහැ. ඒ වගේම ඒවා ප්‍රායෝගිකව ධර්මානුධර්ම ප්‍රතිපත්තියක් හැටියට තමන්ගේ සිත කය වචනය සංවර කරගන්නට පුහුණු කරන්නට ඒවා භාවිතයට ගන්නෙ නැහැ. එතකොට අහලා තියෙන ටිකයි ඒ වගේ මේ අහලා තියෙන ටිකවත් ඒතනත්තා ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්නේ නැහැ. ඒවාෙහි අර්ථ මෙනෙහි කරන්නේ නැහැ. අන්න ඒ බඳු තනත්තා තමයි අපස්සුතෝ සුතේන අනුපපන්නෝ අල්පශ්‍රුතේකුත් වෙනවා ඒ වගේම ඒ දන්නා දේ භාවිතයට ගන්නෙත් නැහැ ඊළඟට දෙවනි පුද්ගලයා බුදුරජාන් වහන්සේ හඳුන්වන්නේ අපස්සුතෝ සුතේන උපපන්නෝ ඒතනත්තා අර සුත්තගෙය්‍ය වෙය්‍යා කරන ගාථා උදාන ඉති උත්තක ජාතක අභූත ධම්ම වේදල්ල කියන මේ අංග නවයෙන් යුක්ත වූ ශාස්ත්‍රෝ ශාසනය පිළිබඳව ගාක් දේවල් අහලා නැහැ බොහොම ටිකක් තමයි අහලා තියෙන්නේ හැබැයි ඒ තැනත්තයි අහලා තියෙන දේ අත්තමන්වාය ධම්මමන්වාය ධම්මානු ධම්ම පටිපන්නෝ හෝති. ඒ අහලා තියෙන දේවල් සූත්‍ර වශයෙන්, ගාථා වශයෙන්, ව්‍යාකරණ වශයෙන් මේ නොඑක් විදිහෙන් ඒ තැනත්තා හරියට ඉගෙනගෙන තියෙනවා. එහි පෙළ ඉගෙනගෙන තියෙනවා. ඊළඟට අත්තමන්වාය ඒවාෙහි අර්ථයත් හරියට ඉගෙනගෙන තියෙනවා. ගුරුවරයෙක් ඇසුරෙන් ඒ වගේම අට කතා ඇසුරු කරමින් ඒවා નિවරදිව තේරුම් අරගෙන තියෙනවා. ඊළඟට ධම්මානුධම්ම පටිපන්නෝ හෝති. ඒ තමන් දැනගත්තු, ඉගෙනගත්තු, තේරුම්ගත්තු දහම් කරුණු අනුව තමන්ගේ සිත, කය, වචනය හසුරුවා ගන්නට පුහුණු කරන්නට ඒ තැනත්තා උත්සාහවත් වෙනවා. හුඟක් දේවල් ධර්මයේ ගැන දන්නේ නැහැ, ටිකයි දන්නේ. හැබැයි දන්න දේ අනුව ක්‍රියාත්මක වෙන්න උත්සාහ අන්නේ තනත්තා තමයි අපස්සුතෝ හෝති සුතේන උපපන්න අල්පස්සුතයි නමුත් ඒ දන්නා දේට අනුව ඒ තනත්තා පිළිපදින ඊළඟට තුන්වෙනි පුද්ගලයා තමයි බහොස්සුතෝ සුතේන අනුපපන්න ඒ තනත්තා බහොස්සුතයි බහොස්සුතයි කියලා කියන්නේ බොහෝ දේවල් දන්නවා අර සුත්තගෙය වෙයා කරන ගාථා උදාන ඉති උත්තක ජාතක අබ්බුත ධම්ම වේදල්ල කියන මේ අංග 9න් යුක්ත වූ ශාස්ත්‍රෝ ශාසනය පිළිබඳ බුද්ධ වචනය පිළිබඳ ඔහු බොහෝ දේවල් අහලා තියෙනවා. හුඟක් දේවල් ඉගෙනගෙන තියෙනවා. නමුත් ඒ දන්නා දේවල් පිළිබඳව න අත්තමඤ්ඤාය න ධම්මමඤ්ඤාය න ධම්මානුධම්ම පටිපන්නෝ හෝති. ඒ තනත්තා ඒවා වෙන්වෙන් කරලා નિවරදිව වටහාගෙනත් නැහැ. ඒ වගේම ගුරු ඇසුරෙන් හෝ අටකතා ආදී ආශ්‍රය කරගෙන ඒවාෙහි අර්ථය මනවින් තේරුම් අරගෙනත් නැහැ. ඒ වගේම ඒ දන්නා දේවත් සිත කය වචනය කියන තුන්දොර සංවර කරගන්නට ඒතනත්තා පුහුණු කරන්නෙත් නැහැ, භාවිත කරන්නෙත් නැහැ. ගාක් දේවල් දන්නවා, අහලා තියෙනවා. තිබුණා වුණාට ඒවා ධර්මය දැනගෙන අර්ථය දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියට ඒවා යොදාගන්නේ නැහැ. අන්න ඒ බඳු චරිත තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේත් අර පෝටිල හාමුදුරුව වගේ චරිත. ඒ නිසා තමයි ඒ පෝටිල හාමුදුරුව තුච්ච පෝටිල කියලා බුදුහාමුදුරුව හඳුන්වන්නේ. රහතන් වහන්සේලාටවත් විසඳන්න බැරි විදිහට ත්‍රිපිටක බුද්ධ වචනේ පදනම් කොටගෙන විවිධ ප්‍රශ්න මතු කරන්නට ඔහු සමර්ථයි. හැබැයි ඒවාෙහි අර්ථය දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපන්නව පුහුණු වෙන්නට උත්සාහ කරන්නේ නැහැ. හුඟක් අහලා තියෙනවා. හැබැයි ප්‍රායෝගිකව ඒවා භාවිතයට ගන්නෑ. ඒ තනත්තා තමයි බහුසුතෝ හෝති සුතේන අනුපපන්නෝ. ඊළඟට අවසන් පුද්ගලයා හතරවෙනි පුද්ගලයා තමයි බහුසුතෝ සුතේන උපපන්නෝ. ඒ තනත්තා මේ නවාංග නවාංගයකින් යුක්ත වූ බුද්ධ වචනය පිළිබඳව හුඟක් දේවල් අහලා තියෙනවා. ඒ ඒක ඇසීමකට සීමා කරන්නේ නැහැ. අත්තමන්්වාය ධම්මමන්්වාය ධම්මානු ධම්ම පටිපන්නෝ හෝති. ඒවාෙහි ධර්මය දැනගෙන අර්ථය දැනගෙන ඒ කියන්නේ පෙළ වශයෙන් ඉගෙනගෙන ඊට පස්සේ එහි අර්ථය වශයෙන් ගුරු ඇසුරෙන් හෝ අටකතා ආදී ඇසුරු කරගෙන හෝ ඒවා ඉගෙනගෙන ඊට පස්සේ ඒ තමන් දැන ඉගෙන ගත්තා වූ දහමට අනුව තමන්ගේ සිත කය වචන කියන තුන්දොර හසුරුවා ගන්නට සංවර කර ගන්නට ඒතනත්තා උත්සාහවත් වෙනවා. අන්න ඒ බඳු පුද්ගලයා තමයි බහුසුතෝ හෝති සුතේන උපපන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහි පළමු පුද්ගලයා අංශ දෙකකින් නිග්‍රහයටපත් වෙනවා. ඒ කුමක්ද? සුතයෙන් සහ සීලයෙන්. සුතය කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මය ඒ තනත්තා අහලා ධාරණය කරගෙනත් නැහැ. එතකොට ඒ ශ්‍රතවත් භාවයේ ගත්තා වුණත් දැනුම ගත්තා වුණත් ඒ තනත්තා දැනුමෙන් බොහොම අල්පයි. ඒත් ඒ අතිනුත් ඒ තනත්තා ප්‍රශංසා ලබන්නේ නැහැ. අල්පසුතේ හැටියට නිඳා ලබනවා. ඊළඟට දන්න දේවත් හරියට පුහුණු කරන්නේ නැහැ. ඒ අනුව තමන්ගේ චරිතය, චරණය හැඩගස්වා ගන්නෙ නැහැ. එහෙමනම් සීලයෙන් එහෙම නැත්නම් චරණයනොත් ඒ තනත්තා නිග්‍රහයටපත් වෙනවා. එතකොට විද්‍යාචරණ කියලා ගත්තොත් විද්‍යාවෙනුත් චරණයෙනුත් දෙපසින්ම එතනත්තා පිරිහිලා. ඒ විද්‍යාචරණ කියලා කියන්නේ ගැඹුරු කාරණය. නමුත් මෙතන තියෙන කාරණා දෙක ඒ අංශ දෙකට අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ තනත්තා විද්‍යාවෙනුත් දුර්වල තැනක ඉන්නේ, චරණයෙනුත් දුර්වල තැනක ඒ දෙපසින් මේ තනත්තා ශක්තිමත් නැහැ නිසා අංශ දෙකෙන්ම නිග්‍රහයට භාජනය වෙනවා. දෙවන පුද්ගලයා ශ්‍රතවත් බව අඩුයි අල්පශ්‍රතයි. හැබැයි දන්නා දේ අනුව ධර්මානුධර්ම ප්‍රතිපන්නව හැසිරෙනවා. ඒතනත්තා අර ශ්‍රතවත් භාවයෙන් නිඳා ලබනවා. මේ තනත්තා අල්පශ්‍රතයි දහම දන්නේ නැහැ කියලා ඒතනත්තා නිඳා ලබනවා. හැබැයි ඒ දන්නා දේ භාවිතයට ගන්න නිසා ප්‍රතිපදාවෙන් සීලෙන් චරණයෙන් ඒතනත්තා ප්‍රශංසා ලබනවා. තුන්වෙනි පුද්ගලයා ගත්තාම ඒතනත්තා බහුශ්‍රතයි නමුත් ඒ දන්නා දේ පුහුණු කරන්නේ නැහැ. ඒ තනත්තා අර ශ්‍රතවත් බවින් ප්‍රශංසා ලබනවා. බොහොම දන්නවා, හුඟක් දේවල් දන්නවා, හුඟක් කටපාඩම් තියෙනවා. එතකොට හොඳට ත්‍රිපිටක ධර්මය දන්නා කෙනෙක් කියලා ඒ තනත්තා සමාජයෙන් ප්‍රශංසා ලබනවා. හැබැයි ප්‍රායෝගික ජීවිතයේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අතින් බැලුවෙන් පස්සේ ඒ තනත්තාගේ සීලය සංයමය චරණය පිළිබඳව බොහෝ දෙනා නිඳා කරනවා නිග්‍රහ කරනවා. එහෙම පුද්ගලයෝ අපේ සමාජයේ ඉන්නවා. හුඟක් දේවල් දන්නවා. හැබැයි ඇසුරු කරලා බලනකොට හැසිරීම, කතා බහ, සිතුම් පැතුම්, ආකල්ප ගත්තහම ඊටාම ප්‍රාථමික මට්ටමේ. දේශනා කරන්න කතා කරන්න ගියන් පස්සේ බොහෝම ඉහළ විදිහට දහම් කරුණු පැහැදිලි කරනවා. එතකොට බහුශ්‍රත භාවයේ තියෙනවා නමුත් ප්‍රායෝගික චරණයෙන් ඒ තනත්තා බොහොම දුර්වල තනකයි පවතින්නේ. ඊළඟට හතරවෙනි පුද්ගලයා මේ අංශ දෙකෙන්ම ප්‍රශංසා ලබනවා. එයිද ඒ තනත්තා බහුශ්‍රුත භාවයක් තියෙනවා ශ්‍රුතේන උපපන්න බව. බොහෝ දේවල් දන්නවා නවාංග ශාස්ත්‍රෝ ශාසනය හොඳට ඉගෙනගෙන තියෙනවා හොඳට අධ්‍යයනය කරලා තියෙනවා එහි පෙළ වගේම අර්ථයත් හොඳට වටහාගෙන තියෙනවා ඒ දන්නා දහමට අනුව තමන්ගේ ජීවිතේ හැඩගස්වාගෙන තියෙනවා ඒ නිසා ශ්‍රොතවත් බව පැත්තෙන් ගත්තත් සමාජයේ ප්‍රශංසාවට ලක් වෙනවා ඒ වගේම සීලය හැසිරීම චරණය පැත්ත ගත්තත් ඒතනත්තා ප්‍රශංසාවට ලක් වෙනවා විජ්ජාචරණ කියන මේ දෙපසින්ම ඒතනත්තා ප්‍රශංසනීය වෙනවා එබඳු කෙනෙකුට ගරහන්නට කවර අංශයකින්වත් ගරහන්නට පුළුවන් කමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කළා. ඉතින් එහෙමනම් මේ කරුණු සිහියේ පවත්වාගෙන අපි අද මේ කතා කළේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ අපස්සුත සූත්‍රය පාදක කොටගෙනයි. එතකොට මේ සූත්‍රයේදී අල්පස්සුත බහුස්සුත කියන වචන දෙක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ නවාංග ශාස්ත්‍රෝ ශාසනය පාදක කොටගෙනයි ඒ අංග 9කින් යුක්ත වූ තථාගත බුද්ධ දේශනාව පිළිබඳව බොහෝ අසූපිරුතැන් ඇති බව බහොසුත භාවයේ හැටියටත් එතරම් අසූපිරුතැන් නැති බව අල්පසුත භාවයේ හැටියටත් දක්වන්නේ ඊළඟට සුතේන උපපන්න අනුපපන්න කියලා හඳුන්වන්නේ සුතේන උපපන්න කියලා කියන්නේ දන්නා දහමට අනුව තමන්ගේ චර්යාව හැඩගස්වාගෙන තියෙනවා චරණය සකස් කරගෙන තියෙනවා ඒ වගේම අනුපපන්න කියලා කියන්නේ ඒ දහමට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගෙන නැහැ. ඒ අනුව තමයි මේ පුද්ගලයෝ හතර දෙනෙක් වෙන්නේ. ඉතින් මේ කරුණු සිහියේ පවත්වාගෙන අපේ ශක්ති ප්‍රමාණය අපි උත්සාහ කරන්න ඕන සිව්වැනි පුද්ගලයාගේ தත්වයටපත් වෙන්න. ඒ කියන්නේ බහුශ්‍රත වූ ඒ දන්නා දේ අනුව පිළිපදින්නා වූ කෙනෙක් බවට පත් වෙන. ඒතකොට දැනට අපි බහුශ්‍රත නැතිනම් අඩුතරමින් දෙවනි පුද්ගලයාගේ තන තනින්වත් පටන් ගන්නට ඕන. ඒ කියන්නේ දැනට අපට මේ බුද්ධ වචනේ පිළිබඳ හුඟක් ඇසූ පිරූ තැන් නැතිනම් එතකොට අල්පස්සුතයි. අල්පස්සුත වුණත් සුතේන උපපන්න. ඒ දන්නා දේ අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නට වෑයම් කරන්න ඕන. එතකොට අපට අඩුතරමින් චරණයේ පැත්තෙන්වත් යහපත් තැනකට අවතීර්ණ වෙන්න පුළුවන්. ඊට පස්සේ ටිකෙන් ටික අපි නොදන්නා දහම දැනගෙන ඉගෙනගෙන ඒ බුද්ධ වචනේ ප්‍රගුණ කරමින් ಬಹುසුත භාවයත් ඇති කරගෙන ඒ ಬಹುසුත භාවයට අනුව ජීවිත හැඩගස්වා ගන්නට උත්සාහ කරන්නට ඕන ඒ සඳහා මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල්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 අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ කොට්ටාව බෝගහවිල පාරේ පදිංචි රෝහණ බණ්ඩාර මහත්මයා සහ ජයන්ති බණ්ඩාර මහත්මියත් එවැගේම නිසංසලා කසුන්දිකා ජයමිහිරි යන දියණිවරුනුත් ශිරන්ත ඇලෙක්ස් චන්දන යන පුතණුවරුනුත් මොනුබුරු මිනිබිරියන් විසිනු. පින්කමේ මූලික අරමුණ රෝහණ බණ්ඩාර මහත්මයාගේ සහ ජයන්ත බණ්ඩාර මහත්මියගේ දෙපාර්ශ්වයේ මිය පරලෝකීය දෙමව්පියන් සිල්මෑණියන් ඇතුළු පරම්පරාවල මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සුජීවත්ව සිටින දූ දරුවන්ටත් ඒ වගේම ඔනාලි දිනාලි යන මිනි බිරියන්ට සහ රොසිරු චන්දීප බණ්ඩාර මොනුබුරාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම දේශකයන්න් වහන්සේ ඇතුළු ධර්මයේ ශ්‍රවණය කරන හැම දිනාටම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 මිය පරලෝ යන්නට එදුණු මව්පිය ගුරුවර ඥාති හිත මිත්‍රාදීන් මේ සිල්මෑණියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා හැම දිනාටම තෙරුවන් සරණයි